ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි පසුගිය දිනේ සාකච්ඡා කළේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. ඒ බෝධිපාක්ෂික ධර්ම සාකච්ඡා කරන අතරතුර අපේ මේ සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් සතර ඉරිදිපාදයන් පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග දක්වා සිහිපත් කළා. ඒතර මේ හැමතැනකම එකම ධර්මතා කොට්ටාසයක් විවිධ ස්වරූපයෙන් సంతානයේ තුල වැඩෙන ආකාරයක් තමයි දේශනා කරන්නේ කියන එක එහි මූලික ධර්මතාවය සොයාගෙන යනකොට අභිධර්මයේ ඉගෙන ගත් අයට ඊ타මාත්ම පැහැදිලිව පේන කාරණාවක්. ඒතර බෝධිපාක්ෂික ධර්ම යටතේ අපි මේ ඉගෙන ගන්න සප්ත බොජ්ජංග දැන් සතිය කියනකොට අපිට සතිය කියන එක නොයෙක් තන්හි සම්මුඛ වෙලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා සතිය ඊට පස්සේ පංචේන්ද්‍රිය පංච බලයන් තුලත් සතිය තියෙනවා සති බල සති ඉන්ද්‍රිය හැටියට මේ බෝධිපාක්ෂික ධර්ම යටතේ තියෙන බොජ්ජංග ධර්ම හත තුලත් මේ සතිය තියෙනවා. ඕක තමයි සම්මා වායාම හැටියට අපි සාකච්ඡා කරන්නේ. ඒක සති චෛසිකය. ඉතින් එතකොට දැන් මේක කොහොමද උපනිශ්‍රේ වෙන්නේ කියන එක අපි නිතර නිතර සාකච්ඡා කරලා තින මන සිහිය පිහිටුවා ගැනීම තුල කවර අයුරකින්ද මේ ධර්මතාවය තේරුම් ගන්නේ කියන එක. ඒතර ඒකයි ඒක බොජ්ජංග ධර්මයක් හැටියට පෙන්නේ. දැන් බෝධි අංග තමයි බොජ්ජංග කියලා තියෙන්නේ. දැන් නිවනට උපනිස්ත්‍රය කරන ධර්ම. සිහිය. ඊට පස්සේ ධම්මවිචය. දැන් ධම්මවිචයේ සම්බොජ්ජංගය ඒකම තමයි සම්මා දිට්ඨිය හැටියට තියෙන්නේ. ඒ වගේම ඉරිදි පාද අතර වීමංසා ඉරිදි පාදයේ වෙන්නේ මේකමයි. ඊට පස්සේ දැන් ওই විදිහට මේ බල ධර්ම යටතේ ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම යටතේ ප්‍රඥා බල ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ සම්මා දිට්ඨියමයි. ධම්මවිචේ සම්බොජ්ජංගයමයි. ඒක සතර සතිපට්ඨානයට එනකොට ධම්මානුපස්සනා වශයෙන් තියෙන්නේ මේ මේ කාරණාවමයි. කියන්නේ ධර්මයන් සම්මර්ෂණය කිරීම. ඒක තමයි මේ හැමතැනම විග්‍රහයට ලක් කරන්නේ. එතකොට ධම්ම විචය සම්බොජ්ජංග යටතේ මේ නොඑක් ආකාරයන්ගෙන් පවතින ධර්මතාවයන් පිළිබඳව අපි මනවින් සම්මර්ෂණය කරන්න පටන් ගන්නවා. මොකද මනා සිහියක් පිහිටවාගෙන ඉන්න කෙනාට පුළුවන් වෙනවා මේ ධර්මතාවයන් ගැන හොඳට සම්මර්ෂණය කරන්න. එතකොට ඊට පස්සේ තමයි වීරිය. සති ධම්මවිචේ වීරිය. ඒතර වීරිය කියන එක අපි හැමතැනම ඉගෙනගෙන තියෙනවානේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊට පස්සේ බල ධර්ම යටතේ ඉන්ද්‍රිය ධර්ම යටතේ අධිපති ධර්ම යටතේ මේ හැමතැනම ඉගෙන ගත්තේ වීරියයි. ඒතර අර ආකාරයෙන් මනස සිහියකින් යුක්තව ධර්මයන් සම්මර්ෂණය කරගෙන යන කෙනාට ඒ සඳහා වීරියක් උපනිශ්‍රේ වෙනවා. ඒතර මේ ධර්ම එකිනෙකට පසුපසව වෙන් වෙන්ව සඳහන් කරලා තිබුණට ක්‍රියාත්මක වෙන මොහොත තුල එකවරම තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි නේද ඒක? ඒ කියන්නේ හරියට අර සිතක් පහළ වෙනකොට සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම ටිකක් ඉදිරිපත් වෙනවානේ. එතකොට පස්ස වේදනා සංඥා කියලා එකිනෙකට එකිනෙකට පස්සේ මේවා කියලා දුන්නට ක්‍රියාත්මක වෙනකොට එකවරමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක පැහැදිලි. ඉතින් ඒ විදිහටම තමයි මේ ධර්මතා අතරත්. ඒතර සතිය, ධම්මවිචය, වීරිය. ඒතර ප්‍රීතිය. දැන් මේ ආකාරයෙන් මනා ධර්මතාවයන් සම්මර්ෂණය කරගෙන යන කෙනාට වීරියකින් යුක්තව දැන් භාවනා කරන ඇත්තන්ට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ප්‍රීතියක් නැති කෙනාට සෝමනස්සයක් නැති කෙනාට සමාධියක් ඇති කරගන්න ලේසි නෑ කියලා කියනවා. ඒ වගේම තමයි සෝමනස්ස බවක් නැති කෙනාට ගැඹුරු ඥාන දර්ශනයක් කරා යන්න පුළුවන්කමකුත් නැහැ. මොකද දැන් ප්‍රීතිය තියෙන වෙලාවට එහෙම නැත්නම් සෝමනස්සය තියෙන වෙලාවට සිත ප්‍රසන්නයි. පැහැදිලි. ඒ ප්‍රසන්න සිතින් පැහැදිලි සිතින් එයාට පුළුවන්කමක් ලැබෙනවා ගැඹුරු ධර්මයන් කරා අවධානය යොමු කරන්න. හැබැයි සිත අඳුරු වෙලා නම් තියෙන්නේ. අඳුරු ධර්මයන් නම් ක්‍රියාත්මක වෙන්නේ එයාට ඒක දකින්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රීතිය කියන එක සෝමනස්සය කියන එක ධර්ම අවබෝධයට ආසන්නම අතිශය වැදගත් කාරණාවක් හැටියට පෙන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ පෙන්වා දෙන සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධිය. එතකොට පස්සද්ධිය කියන එකත් ඒ වගේම එකක්. දැන් අපි චෛසික ධර්ම හැටියට ඉගෙන ගන්න කොටත් ඉගෙනගෙන තියෙනවා කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි කියලා. ඒ කියන්නේ සිතේ සහ චෛසික ධර්මයන්ගේ තියෙන ප්‍රසන්න ස්වභාවයක්. ඒක ප්‍රීතියට වඩා වෙනස් කියලා කියනවා. පස්සද්ධිය කියන එක. ඊට පස්සේ උපේක්ඛා. උපේක්ඛා කියන්නේ මධ්‍යස්ත ස්වභාවය. කිසිම ආරම්මණයක් දැඩි කොට ග්‍රහණය කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උපේක්ෂාව කියන එක තමයි ධර්ම අවබෝධයට අතිශයින් වැදගත් වෙන්නේ. කියන්නේ ලෝකය හොඳ හැටියට ග්‍රහණය කරන්නෙත් නැතිව නරක හැටියට ග්‍රහණය කරන්නෙත් නැතිව පවතින ස්වභාවය පැවැත්ම හැටියට තේරුම් ගන්න එක. උපේක්ෂාවෙන් ඉන්න කියලා කියනවා. මොකද උපේක්ෂාවෙන් ඉන්නකොට තමයි ඔය දෙපැත්තට යන්නේ නැතිව ඉන්නේ. මොකද එහෙම නැතුනොත් අර අර පැත්තට ගිහලා අර පැත්තෙන් ගැටෙන මේ පැත්තට ගියොත් මේ පැත්තෙන් ගැටෙනවා. ඒතර සිතවිලි වෙලත් එහෙමයි. අපි හිතමු දැන් කෙනෙක් භාවනාවක් කරගෙන යනකොට එයාට ඕනේ භාවනාව දියුණු වීම තුළ යම්කිසි සෝමනස්සයක් ඇති වෙනවා නම්. හැබැයි මේ කෙනා ඒකම ග්‍රහණය කරගත්තොත් දැන් ප්‍රීතිය කියන එක දැන් අපි හිතමු භාවනාව දියුණු කරන් යනකොට යාට නොඑක ආකාරයේ ආලෝක සංඥාවන් ඇති වෙනවා. දැන් අර විදර්ශනාව ඉගෙන ගන්නකොට තියෙනවා විදර්ශන උපක්ලේශ 10ක් තියෙනවා. ඕබාසෝපීති පස්සද්දී අදිමොක්කෝව පග්ග හෝ සුඛං ඥාන මුපෙක්ඛානං කියලා ටිකක් තියෙනවා. උපේක්ඛාච නිකාන්තිච කියලා. ඒ කියන්නේ දැන් එතන ඕභාස කියලා කියන්නේ ප්‍රසන්න ස්වභාවය. දැන් යම්කිසි භාවනාවක් කරගෙන යනකොට ඒ භාවනාව ක්‍රමයෙන් දියුණු වෙගෙන යනකොට නොඑක ආකාරي ආලෝකයක් නැති වෙනවා. එතකොට විදර්ශනා වඩන කෙනා උපේක්ෂාව නැති වුණොත් එහෙම ප්‍රඥාව අඩු වුණොත් එහෙම මේකට ඇලෙනවා කියලා කියනවා. ඒතර ඒ තුළ විදර්ශනාව නවතිනවා කියලා කියනවා. ඒක විදර්ශනා දැන් සාමාන්‍යයෙන් භාවනා කරන කෙනාට ඒක යහපතක් වුණාට විදර්ශනා වඩලා නිවනට යන කෙනාට ඒක බාධාවක් කියලා කියනවා. ඊට පස්සේ ප්‍රීතියත් එහෙමයි. දැන් ප්‍රීතිය කියන එක සෝමනස්සය කියන එක මෙතන බෝධිපාක්ෂික ධර්මයක් හැටියට උගන්වනවානේ. ඊට පස්සේ ධානාංගයක් හැටියටත් උගන්වනවා. හැබැයි විදර්ශනා උපක්ලේශය යටතේ ප්‍රීතියත් බාධකයක් හිටිට තමයි දකින්නේ. මොකද ඒක ඕනට වඩා වඩා ග්‍රහණය කරගන්න ගියොත් එහෙම ඒ තුළ මුලාබවටපත් වෙනවා. ඒ නිසා තමයි කිව්වේ එක් පැත්තට යන්නේ නැතිව භාවනාව වැඩෙන්නේ නැතිව යනකොට හිත එක්තැන් වෙන්නේ නැතිව යනකොට ගැටෙනවා නම් දැන් එහෙම වෙනවනේ. කියන්නේ එක දවසක් හොඳට භාවනා කරලා ඊළඟ දවසේ භාවනා කරන්න යනකොට අපි බලාපොරොත්තු වෙන්නේ අතන. කියන්නේ වෙනදට භාවනාව පටන් ගන්නකොට හොඳට භාවනාව ක්‍රමයෙන් පටන්ගෙන සමාධියක් ඇති කරගත්තා. ඊට ඊළඟ දවසේ බොහොම සතුටින් භාවනා කරන්න ගිහින් වාඩි වෙනවා. මාර්ගයේ වඩන්න ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙන්නේ ඊ ඇති වෙච්ච සැපය. එතකොට ඊයේ ඇති වෙච්ච සැපේ නිකම්ම ලැබෙච්ච එකක් නෙමෙයි මාර්ගයේ වැඩිම තුල ලැබෙච්ච එකක්. හැබැයි අපි ඊට පහදා භාවනා කරනකොට මාර්ගය නැත්තම් ප්‍රතිපදාව ගැන නෙවෙයි හිතන්නේ ඒකින් ලැබිච්ච ඵලය ගැන. අන්න ඒකට අවධානය යොමු කරනකොට අද නම් ඊයේ වගේ නෑ කියලාන්න ගැටෙනවා. අන්න ඒක තමයි ගොඩක් අයට වෙන හානිය. එහෙම නෙවෙයි. ඒක එක් පැත්තක්වත් ග්‍රහණය කරගන්න නැතුව උපේක්ෂාවෙන් යුක්තව ප්‍රතිපදාව දියුණු කළ යුතුයි කියලා කියනවා. එතකොට තමන් බලාපොරොත්තු වෙන මාර්ගයට එළඹිය හැකියි කියලා කියනවා. ඉතින් ඒ උජ්ජංග ධර්ම ටික. ඔකේ තව ලොකු විග්‍රහයන් තියෙන ඒක අර බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියන පොතෙන් බලා ගන්න පුළුවන්. මොකද ඒකේ අටුවා වලින් අරගෙන ටීකා වලින් අරගෙන ලොකු විග්‍රහයක් තියෙන එක වඩන විදිහ ඒකට එන බාධක ධර්ම මොනවද ඒවා අයින් කරගන්නේ කොහොමද කියලා. මොකද ඒක අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ගියොත් මේක දීර්ඝ පාඩම් මාලාවක් වෙනවා. අවසානයක් දකින්න තියෙනවා. අන්න ඒ නිසා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි අවධානය යොමු කරලා ඒ ටික ආවරණය කරගන්න පුළුවන්. මොකද අපි මුලින්දලම සිහිපත් කරපු දේ තමයි අපි මේ අභිධර්ම පාඩම් මාලාව මේ කරගෙන යනකොට අපි මූලික වශයෙන්ම උපකාර කරගන්නේ මේ රේණුකාණේ චන්දුවිමල නායක හාමුදුරන්ගේ පොත්පෙළ කියලා. ඒතර දැනට තියෙන පොත්පෙළ ටික කියන්නේ කෙනෙකුට ධර්මයේ ගැඹුරින්ම තේරුම් අරගෙන නිවැරදි ප්‍රතිපදාව හඳුනාගෙන Taman බලාපොරොත්තු වන ආකාරයේ මාර්ගඵල අවබෝධයට යනවනම් අන්න ඒ හැම කෙනෙක් විසින්ම පරිහරණය කළ යුතු පොත්පෙළක්. ඒතර අපි වුණත් පරිහරණය කලේ ඒ පොත් ටිකමයි. ඒ නිසා අපි අනිත් පැත්තන්ට කියන්නේ අන්න ඒ දේවල්ම බලලා ඒ දේවල්ම හදාරලා ඒ තුලින් Tamanගේ ගමන යන්න කියලා. ඉතින් ඒක හරි වැදගත්. ඉතින් එතකොට මේ පාඩම තුල මේ කොටස මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රත්‍යකාණ්ඩය පිළිබඳව. ඒ ප්‍රත්‍යකාණ්ඩයේදී තමයි පටිච්ච සමුප්පාදයයි සෝවිසි ප්‍රත්‍යයයි කියන මේ දෙක සම්මුඛ වෙන්නේ. එතකොට සෝවිසි ප්‍රත්‍යයයි වෙන්නේ ප ဋ ාණයට. දැන් අභිධර්ම ග්‍රන්ථ අතරේ ධම්මසංගනේ විභංග පුග්ගල පඤ්ඤත්තේ ධාතු කතා කතාවත්තු යමක ප ဋ ාණ. දැන් ප ဋ ාණය කියන එක හඳුන්වන්නේම අනන්තනය සමන්වාගත මහා ප ဋ ාණ ප්‍රකරණය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අනන්ත ණය. ඒකේ ණය අනන්තයි කියලා කියනවා. එකක් දෙකක් නෙවෙයි 100ක් දහසක් නෙවෙයි අනන්තයි කියලා කියනවා. ඒතර මේ බුදුදහමේ තියෙන ගැඹුරුම තැන තමයි ප ဋ ාණය කියලා කියන්නේ. ඒතර ප ဋ ාණය ඉගෙන ගන්නවා නම් මෙහෙම ඉගෙනගෙන හරියන්නේ නැහැ ඒකට. මොකද ප ဋ ාණය ඉගෙන ගන්නවා නම් ඒකට වෙනම පාඩම් මාලාවක් දිගට කරන්න වෙන සූවිසි ප්‍රත්‍යය දේශනා කරනකොට. හැබැයි ඒක ගැඹුරින් ඉගෙන ගන්න කෙනෙකුට. නමුත් ඒ ප ဋ ාණය තුල විග්‍රහයට ලක් වෙන්නේ අපි මෙතෙක් ඉගෙන ගත්ත මේ චිත්තචෛසික රූප ධර්මයන් නොඑක් ආකාරයන්ගෙන් ප්‍රත්‍යවන ස්වභාවය. ප්‍රත්‍යවන ආකාර 24ක් තමයි එතන උගන්වන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙතෙක් කල් ඉගෙන ගත්තනේ මේ සිත් 121ක්, චෛසික 52ක්, රූප 28ක්. ඒ වගේ සංග්‍රහ ණය, සම්ප්‍රයෝග ණය අපි ඉගෙන ගත්තා. ඒවා වේදනා බෙහෙදයෙන්, ආරම්මන බෙහෙදයෙන් අපි නොඑක් ආකාරයන්ගෙන් ඉගෙන ගත්තා. ඒතර ප ဋ ාහණයේදී කෙරෙන්නේ මේ සමස්ත ධර්මයන් සියල්ලම බාහිර ලෝකයේ විශේෂෙත් සත්වයා විශේෂෙත් ආකාර 24කින් ප්‍රත්‍ය වෙවි එකිනෙකාට උපකාර ලැබ කොහොමද මේ දෙවි කෙනෙකුගේ හෝ වෙනත් කෙනෙකුගේ බලපෑමකින් තොරව මේක දිගින් දිගට ගමන් කරන්නේ. ඒකට හේතු වෙච්ච කරුණු මොනවද? හේතු ධර්ම මොනවද? ප්‍රත්‍යධර්ම මොනවද? ඒ දේවල් කොහොමද එකිනෙකාට උපකාර වෙන්නේ? ඒක තමයි එතන සාකච්ඡා කරන්නේ. දැන් අවිද්‍යාපච්චය සංඛාරා කියලා පටිසමුප්පාදේ උගන්වනකොට අවිද්‍යාව කියලා කියන්නේ අකුසලයක්. අකුසලයක් නේ අවිද්‍යාව කියන්නේ. මෝහය. අකුසල මූලයක්මයි. හැබැයි සංඛාර කියලා උගන්වනකොට පටිසමුප්පාදයේදී මෙතන සංඛාර කියලා උගන්වන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. يعني පින්පව් කුසල අකුසල දෙක. එතකොට අවිද්‍යාව උපනිශ්‍රය කොටගෙන අවිද්‍යාවේ ප්‍රත්‍ය හේතු කොටගෙන තමයි සංස්කාර ඇති වෙන්නේ. කියන අවිද්‍යාව කියන එක අකුසලයක්. එහෙනම් අකුසලය උපනිශ්‍රය කරගෙන තමයි කුසල් ඇති වෙන්නේත් අකුසල් ඇති වෙන්නේ. එතකොට කෙනෙකුට ඔක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කොහොමද අවිද්‍යාව නිසා කුසල් වෙන්නේ? කොහොමද අවිද්‍යාව නිසා අකුසල් වෙන්නේ කියලා. ඒකට ලස්සන උත්තරයක් දීලා තියෙනවා. දැන් අපිට හිතෙන්නේ මේ එකිනෙකට විරුද්ධ දෙයකින් අර වගේ දෙයක් පහළ වෙන්න බෑ කියලානේ. ඇයි අකුසලයේ අවිද්‍යාව කියන අකුසලයක්. කුසලය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඉතින් අකුසලය නිසා කොහොමද කුසලයක් ඇති වෙන්නේ? ඒ අකුසලය කියන එක මඩ ගොඩක් නං. කුසලය කියන එක පියුමක් වගේ. ඒකට ඒකම තමයි උපමාවට අරගෙන තියෙන්නේ. දැන් නිතරම රොන් මඩ වලින් පිරිච්ච කොළ වැටිලා ගඳ ගහන මඩවලක් තුලින් ඒකේ ඇත් හැදෙන මේ නෙළුම් මල නෙළුම් මලේ මඩගඳ නැහැ කියනවා. ඒකේ මඩ සුවඳකුත් නැහැ කියලා කියනවා. ඒකේ තියෙන අමුතුමාකාරයේ ප්‍රසන්න ස්වභාවයක්. අන්න ඒ වගේ කියලා කියනම අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන කොහොමද සංස්කාරයක් හැටියට කුසලයක් ඉපදුනේ. කොහොමද අකුසලයක් හටගන්නේ? අන්න ඒ ප්‍රත්‍ය ගැඹුරින් උගන්වනවා ප ဋ ාණිය තුල. ඒක තමයි ප ဋ ාණියෙන් කෙරෙන්නේ. ඒතර අපි අද ප ဋ ාණිය උගන්වන්නේ ඒට උපනිශ්‍රේ වන පටිසමුප්පාදය ගැන තමයි සාකච්ඡා කරන්නේ. එතකොට පටිසමුප්පාදයත් ඊ타ත්ම ගාම්භීර ධර්මතාවයක්. චතුරාර්ය සත්‍ය වගේම මොකද ඒකෙත් තියෙන හේතුඵල දර්ශනයනේ. ඒ කියන්නේ දැන් හේතුඵල දර්ශනය කෙටි ක්‍රමයෙන්, මධ්‍යම ක්‍රමයෙන්, විස්තීර්ණ ක්‍රමයෙන් කියලා කොටස් තුනකින් උගන්වලා තියෙනවා. ඒක සංක්ෂිප්ත ක්‍රමයෙන් උගන්වපු එක තමයි චතුරාර්ය සත්‍ය හැටියට අපි ඉගෙන ගන්නෙ. මධ්‍යම ක්‍රමය තමයි පටිසමුප්පාදය, විස්තීර්ණ ක්‍රමය තමයි සෝවිසි ප්‍රත්‍යය. ඒතර අපි මධ්‍යම ක්‍රමයෙන් ඉගෙන ගමු. ඒතර හැමෝටම මේක වැදගත් වෙන නිසා. එතකොට හැබැයි එක දවසකින් එක සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි ගොඩාක් විග්‍රහයන් ඒ තුල තියෙන. නමුත් අපි කෙටියෙන් කාලයට අනුරූපීව ඒක සාකච්ඡා කරමු. මේ සඳහා උපනිශ්‍රේ වෙන පොතක් තියෙන රේණුකාණේ හාමුදුරන්ගෙම පටිච්ච සමුප්පාද විවරණය කියලා. අන්න ඒක හොඳට ඉගෙන ගන්න. ඒ තුල මේ හැම පැත්තක්ම සාකච්ඡා කරලා තියෙනවා. ප ဋ ාණ ඉගෙන ගන්න ඕන අයටත් තියෙනවා. අර ප ဋ ාණ මහා ප්‍රකරණ සන්නස කියලා. පොතක් ඒ සමෙන් වහන්සේම සකස් කොට තියෙනවා. අන්න ඒකත් ඊටාත්ම වැදගත් ප ဋ ාණ ඉගෙන ගන්න අයට. ඉතින් ඕවත් හොඳට පරිශීලනය කරන්න. මොකද අපි මාවත පෙන්ව හොයන්න පුළුවන්නේ. ඉතින් ඒකට පෙරහුරුවක් තමයි මේ පාඩම් මාලාව තුලින් අපි මෙතෙක් කාලයක් මේ කරගෙන ආවේ. ඒතර දැන් මේ ගමනේ ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉතිරි ටික යන්න මේක දැන් අතිවාරම තියෙන නිසා ඒක උඩ නැගිටලා ඉන්න අපිට පහසුයි. ඉතින් ඒ නිසා Taman දැන් වැටෙන්නේ නැහැ. Tamanට පිහිටා සිටින්නට පොලොවක් තියෙනවා. ඒ නිසා ඒ පොලොව තුල ඉඳගෙන තමන්ට ඉතිරි ටික වර්ධනය කර ගැනීම තමන් සතු යුතුයකමක්. ඒතර දැන් පටිච්චසමුප්පාද උගන්වනකොට මේ දිනක් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි ගැඹුරුයි කියලා හැම වෙලෙම දේශනා කරනවා. ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය ගැඹුරුයි කියලා ඔබ වහන්සේ දේශනා කළාට මට නම් ඒකේ ගැඹුරු දෙයක් පේන්නේ නෑ කියලා කියනවා. මට හොඳට වැටහෙනවා කියලා කියනවා. ඒතර බුදුහාඳුර කියන මාහේවං ආනන්ද අවච මාහේවං ආනන්ද අවච ආනන්ද එසේ නොකියව එසේ නොකියව කියන. ඊට පස්සේ කියන ගම්බීරෝ ඡායං ආනන්ද පටිසමුප්පාදෝ ගම්බීරාව භාසෝ කියන ආනන්දය පටිසමුප්පාදය කියන එක ගැඹුරුයි. ඒක ගැඹුරු ස්වභාවයෙන්ම යුක්ත වෙච්ච දෙයක්. කියන ඒතස් ආනන්ද ධම්මස්ස අඥාන අනනුබෝධා ඒව මයං පජා තන්තා කුලක ජාතා ගුලා ගුන්ටික ජාතා කියලා මේ විදිහට කෙනා මේ මේක හරියට අර මීයන් විසින් කැපූ නූල් බෝලයක් අවුල් වෙලා තියෙනවා දිග හරින්න බැරිව තියෙනවා වගේ මේ සත්වයෝ පටිසමුප්පාදේ කියන එක හරියට තේරුම් අරගන්න බැරිව කියන මේ සංසාරය ඇතුළුව අපායන් දුක්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තති මේ දුගතියෙන් යුක්ත වෙච්ච මේ සාංශාරික භව ගමන ඉක්මවන්න බැරුව ඉන්නවා කියලා කියනවා. එතකොට පටිච්චසමුප්පාදය කියලා උගන්වන්නේ මේ ලෝක පැවැත්ම, ජීවිත පැවැත්ම. ඒතර ඒක තමයි අපේ අවිජ්ජාපච්චය සංඛාර කියලා මේ පාඩමක් හැටියට වචන ටිකක් හැටියට කියාගෙන යන්නේ. ඉතින් එතකොට දැන් මේ තුල මේ විග්‍රහයට ලක් කරලා තියෙන කරුණු ටික අපි මනාකොට තේරුම් ගන්නවා නම් Tamanට මේක සුවිශාරදව පේනවා. මේ ඉගෙනගත්ත චිත්තචෛසික රූප ධර්මත් උපනිශ්‍රය කරගෙන බැලුවොත් මේ දිහා. ඉතින් එතකොට මේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්න කියන මුලින්ම දැනගත යුතු ධර්මතා කොටාසයක්. දැන් අර අංග 12ම කටපාඩම් කරගත්තට හරියන්නේ නැහැ. මේ කියන්නේ අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා, තණ්හා, උපාදාන භව, ජාති ජරා මරණ කියන මේ අංග 12. ඒ ටිකත් ඕන. ඉතින් මුලින්ම කියනවා පටිච්චසමුප්පාද ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්න ඕන පටිච්චසමුප්පාදයේ අද්ද තුනක් තියෙනවා. අද්ද තුනක් තියෙනවා සංදි තුනක් තියෙනවා ආකාර 12ක් තියෙනවා ආකාර 20ක් තියෙනවා සංක්ෂේප හතරක් තියෙනවා ඔය ටික ඉගෙන ගන්න ඕන. ඒ ටික තමයි අද අපි මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ. මුලින්ම කියනවා අද්ද තුනක් තියෙනවා. අද්ද තුනක් කියලා කිව්වේ කාල තුනක්. පටිසමුපාදයේ තියෙන අතීත, වර්තමාන, අනාගත කියලා කාල තුනක් තියෙනවා. එතකොට ඒ කාල තුන යටතේ පටිසමුපාදයේ එක කොටසක් අයති වෙන අතීත කාලයට තවත් කොටසක් අයති වෙන වර්තමාන කාලයට තවත් කොටසක් අයති වෙනවා අනාගත කාලයට. දැන් සමහර අය කියන දෙයක් තමයි පටිසමුපාදයේ එහෙම දෙයක් සූත්‍ර පිටකය තුල බෙදලා නැහැ නේ කියලා කියනවා. ඒට හේතුව තමයි ඒගොල්ලෝ මේකේ හේතුඵල දර්ශනේ දකින්න නැතිවයි ඒ වගේ ප්‍රකාශයක් සිදු කරන්නේ. මොකද අපි මේ ඉගෙන ගන්නේ සංසාර චක්‍රයක් පිළිබඳව. ඒක පැහැදිලිනේ. ඒතර සංසාර චක්‍රය කියන එකේ සත්වයාගේ පැවැත්ම කියන එකේ ආරම්භක ස්ථානයේ නෙවෙයි මේ ජීවිතය කියලා කියන්නේ. නේද? මුළු විශ්වයේම සත්ව ප්‍රජාවම පටිසමුප්පන්නයිනේ. එතකොට පටිසමුප්පන්නයි කියන්නේ මේක චක්‍රයක්. එතකොට සත්වයාගේ පැවැත්ම තුළ මේක මේ ආරම්භක ස්ථානය නෙවෙයි මනුස්ස ලෝකය කියන්නේ. ඔන්න ආරම්භක ස්ථානය නම් ප්‍රශ්නයක් නෑ. සංඛාරපච්චය විඥානං කියවනම් හරි. නේ. ඇයි විඥානයේ පහළවීමත් එක්කනේ මේක හටගත්තේ. හැබැයි විඥානයේ පහළ වුණේ නිකන් නෙවෙයි. සංස්කාරයක් නිසා. හැබැයි සංස්කාර පහළ වෙන්නෙත් නිකන් නෙවෙයි අවිද්‍යාව හේතු කොටගෙන. එතකොට පටිච්චසමුප්පාදයේ අතීත අද්ද කියන කොටස රහිත වෙනවා අවිද්‍යා පච්චයා සංඛාරා කියන කොටස් ටික. මොකද මේකේ තියෙන සංදි තුනක් තියෙනවා. ඒකත් එක්කම ගියොත් ලියසි. සංදි තුනක් තියෙනවා හේතු ඵල සංදයක් තියෙනවා ඵල හේතු සංදියක් තියෙනවා. ආයෙත් හේතු ඵල සංදියක් තියෙනවා. සංදි තුනක් තියෙනවා. ඒ සංදි තුන යටතේ තමයි අතීත වර්තමාන අනාගත කියලා කොටස් තුනකට බෙදෙන්නේ. එතන මේකේ පළවෙනි සංදිය තියෙන්නේ විඥාන පච්චයා නාම රූපං කියන තැන. ඒක එක සංදියක්. එතකොට විඥාන පච්චයා නාම රූපං කියනකොට එතන එක සංදියක් කියලා කිව්වේ දැන් විඥාණය උපනිශ්‍රය වෙලා තමයි නාම රූප ධර්මයන්ගේ පහළවීමක් සිදු වුනේ. සංස්කාර උපනිශ්‍රය වෙලා. එතකොට විඥාණය කියන එක ඉබේටම පහළ වෙච්ච එකක් නෙවෙයි. එතකොට සංස්කාරයක් උපනිශ්‍රය වුණා. එතකොට සංස්කාර කියලා අපි ඉගෙන ගත්තේ පින්පව් දෙක. සංස්කාර හැටියට ඉගෙන ගත්තේ. එතකොට දැන් పూర్ව ජීවිතයේ චුත වෙන මොහොත තුල අන්න මරණාසන්න චිත්ත වේතියෙන් වල යම්කිසි කර්මයක් උපනිශ්‍රය කරගත්තා. අන්නේ උපනිශ්‍රය කරගත්ත කර්මය තමයි සංස්කාර. ඒක තමයි සංස්කාරයක්. අන්නේ සංස්කාර උපනිශ්‍රය කොටගෙන විඥානයක් පහළ වුණා. අන්න වර්තමාන භවයේ තුල හටගත්තා. ඒතර මේ අවිජ්ජා සංස්කාර කියන දෙක අයිති වෙන්නේ අතීත අද්දේට. අතීත කාලයට අයිති වෙන්නේ. ඒක පැහැදිලිනේ. ඒක බුදුහාඳුරෝ සූත්‍ර පිටකයේම කියනවා මහණෙනි අසවල් කාලයෙන් ඔබ අවිද්‍යාව කියලා එකක් තිබුණේ නෑ කියලා පැනවිය හැකි කාලයක් නෑ කියලා කියනවා. පැහැදිලිද? කියන්නේ නිශ්චිත කාලයක් පනවන්න බෑ කියනවා අසවල් කාලේ අවිද්‍යාව නැතිව තිබිලා අසවල් කාලේ හටගත්තා කියලා. එහෙම දවසක් පනවන්න බෑ කියනවා. ඒ නිසා තමයි එහෙනම් සංස්කාරයන් පනවන්නත් බෑ එහෙම. මොකද එහෙනම් සංස්කාරත් ඒත් එක්කම තියෙනවා. මොකද කුසල කුසල තියෙනවනේ දෙකටම. අන්න ඒ නිසා අවිද්‍යා සංඛාර කියන දෙක අයිති වෙනවා අතීත අධ්‍යයට. එතකොට විඥාන නාම රූප කියන තැන තමයි එක සංදියක් තියෙන්නේ. ඊට පස්සේ එතන ඉඳලා තියෙන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා. ඔන්න ඔය දක්වා එනකොට ඊට පස්සේ එතන ඇති වෙනවා ඵල හේතු සංදියක්. ඒ ඵල හේතු සංදිය ඇති වෙන්නේ මේ අර තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව කියන තැනක් තියෙනවා. දැන් මේ විදිහට ගිහිල්ලා හේතු ඵල සංදියක් ආයෙත් එනවා. එතකොට භවපච්චයා ජාති කියන තැනදී. ඉතින් මෙන්න මේ විදිහට අද්ද තුනක් එනකොට ඒ අද්ද තුනට හරියන ආකාරයට ඇති වෙනවා සංදි තුනකුත්. ඒ සංදි තුන ඇති වෙනකොට ඒ සංදි තුන මනවින් තේරුම් ගන්න පුළුවන් මේ අතීත කාලය කොහමද පටිසමුප්පාදේ වර්තමාන කාලය කොහමද අනාගත කාලය කොහොමද කියන එක මනවින් පැහැදිලි වෙනවා අර ආකාර 20ක් යටතේ ඒක ඉගෙන ගන්නකොට. يعني ආකාර 20ක් යටතේ කියනොත් එතනදි කියනවා අතීතේ හේතවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතවෝ පංච ආයතින් ඵල පංචකම් කියලා ආකාර 20ක් දක්වනවා විසතාකාරා කියලා. ත්‍රි විසතාකාරා කියලා ආකාර 20ක් දක්වනකොට මේ ආකාර 20 තුල තියෙන්නේ කොහොමද මේ සත්වයා නැත්නම් පටිච්ච සමුප්පාදය කියන එක අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන එක තුල මේ ව්‍යාප්ත වෙලා පවතින්නේ කියන එක. චක්‍රයක් හැටියට එකට එකතු වෙලා තියෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් මුලින්ම පෙන්නනවා අතීතයේ හේතවෝ පංච. අතීත හේතු පහක් දක්වනවා. ඒ කියන්නේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ කාරණා පහ අයිති වෙනවා අතීත කාලයට. නැත්නම් අතීත හේතු පැහැදිලිද ඒක? කියන අවිජ්ජා තණ්හා කියන මේ දෙකයි තණ්හා උපාදාන භව පැහැදිලිද? අන්න ওই ටික ඇති වෙනවා අතීත අද්දේට. නැත්නම් අතීත හේතු පහක් තමයි ඒක. අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන එක. ඊට පස්සේ කියනවා අතීත හේතු පහයි. අතීත හේතවෝ පංච ඉදානි ඵල පංචකම් අතීත හේතු නිසා වර්තමානයේ ඵල පහක් හට ගන්නවා. ඒ ඵල පහ තමයි පෙන්වා දෙන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඒ ටිකයි තියෙන්නේ අතීත හේතු නිසා හටගන්න වර්තමාන ඵල පහක්. ඒකයි අතීතයේ හේතු වූ පංච ඉදානි. කියන්නේ මෙහි වර්තමාන ඉදානි ඵල පංචකම්. ඒ හේතු කොටගෙන ඉදානි හේතවෝ පංච මේ වර්තමානයේ තුලත් හේතු පහක් හට ගන්නවා. අන්න වර්තමානයේ තුල හේතු පහක් හට ගන්නකොට එතන හේතු පහ හැටියට දක්වන්නේ අර ටිකමයි දක්වන්නේ. අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. ඒක ගන්නෙ තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාර කියලා. එතන කරුණු පහක්. ඒ කියන්නේ වර්තමාන හේතු. ඉදානි හේතවෝ පංච අන්න වර්තමාන හේතු පහ උපනිශ්‍රය කොටගෙන ආයතින් ඵල පංචකං ආයත් අනාගතේ ඵල පහක් හට ගන්නවා. අනාගතේ හට ගන්න ඵල පහ තමයි විඥාන නාම රූප. කියන්නේ ඒ කියන්නේ අර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන පහ. අන්න කොහමද අතීතයේ සම්බන්ධ වුනේ වර්තමානයේ සම්බන්ධ වුනේ අනාගතය කොහොමද කියලා මේ ආකාර 20ෙන් පෙන්නනවා. ඒක පැහැදිලි වුණාද ඒ ආකාර 20ෙන් කොහොමද පෙන්වුවේ කියලා. ඒක මෙහෙමයි. දැන් අපි අතීත හේතු පහ විග්‍රහ කරගෙන ගියාම අතීත හේතු පහ කියලා කියන්නේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. ඒවා අතීත හේතු. ඒ කියන්නේ දැන් අපේ සසරේ අතීත කාලේ ඉඳලා අවිද්‍යාව තිබුණා. කියන්නේ නොදිනී මුලා භව. ඊට පස්සේ ඒ මුලා භව හේතු කොටගෙන අප්‍රමාණව කුසල් අකුසල් රැස් කරා. ඒ නිසා සංස්කාර තිබුණා. ඊට පස්සේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. ඊට මේ අවිද්‍යාවයි සංඛාරයි උපනිශ්‍රය කරගෙන අප තුල නිතරම තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව නිසා උපාදාන කරගත්තා. හැමතැනම. ඒ උපාදානයේ හේතු කොටගෙන තමයි භවයක් කියන එකක් සකස් වුනේ. ඒව ඔක්කොම අයිති වෙන්නේ අතීත හේතු. කියන්නේ මේ ජීවිතේට නෙවෙයි ඔය කියන්නේ දැන් මේ ජීවිතයේ තියෙන වර්තමාන ඵල පහක්. මේ කතා කරන්නේ මේ ජීවිතේ පටන් ගන්න పూర్වයේ තිබිච්ච දේවල්. ඒතර పూర్වය කියනකොට ඒක పూర్වය කියන කවද්ද කියන එක පනවන්න බෑ. ඒ කාරණා පහ. ඊට පස්සේ කියනවා ඒ කරුණු පහ හේතු කොටගෙන කියන අර අතීතේ හේතව පංච ඉදානි ඵල පංච අතීත හේතු නිසා වර්තමාන ඵල පහක් හට ගන්නවා එහෙනම් අතීත හේතු වශයෙන් තිබුණේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාර තිබුණනේ වර්තමාන ඵල පහයට පෙන්වන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. එහෙනම් බලන්න පූර්ව ජීවිතයේ මරණාසන්න මොහොතේදී කර්මයක් ඉදිරිපත් වුණා. ඒතර කර්මය කියන එක තමයි අපි ගන්නෙ සංඛාර. ඒ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ රූපවචර අරූපවචර ධානවලට. ඒකත් මතක තියාගන්න. මේ පුඤ්ඤාභි සංඛාර කියන්නේ කුසල් සිත්තිකට අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල් සිත්තිකට ආනෙන්ජාභි සංඛාර කියන්නේ මේ මෙතන ආනෙන්ජාභි සංඛාර කියන්නේ අරූප ධාන ටික. රූප ධානත් මේ අරූප ධාන. මොකද අරූප ධාන කියලා කිව්වේ ඒවා ලේසියෙන් කම්පා වෙන්නේ ඒ බාහිර මේ ප්‍රතිපක්ෂ ධර්මයන්ට කම්පා කරන්න බෑ කියන අර්ථයෙන් තමයි ආනෙන්ජ කියලා කියන්නේ. සොලවන්න බෑ. කම්පා කරන්න බෑ කියන අර්ථයෙන්. එතකොට ඔන්න අතීතයේ තිබිච්ච මරණාසන්න මොහොතේ මරණාසන්න මොහොත තුල ඇති වුණා කර්මයක්. ඒ කර්මයේ උපනිශ්‍රය කරන වර්තමාන අතීත හේතු නිසා වර්තමාන ඵලයක් හැටියට විඥානය පහළ වුණා. අන්න භවය හටගත්තානේ. කියන්නේ විඥානය පහළ වුණා. ඒ විඥානය ඒතර වර්තමාන ඵල පහට පෙන්වන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. දැන් හරිනේ ටික තියෙනවානේ. ඒ විඥානය පහළ වුණා. විඥානයේ නිසා විඥානපච්චය නාම රූපා නාම රූප ටික තියෙනවා. නාම රූප නිසා සලායතන පහළ වුණා. සලායතනයන් තියෙනකම ස්පර්ශ ඇති වෙනවා. ස්පර්ශ නිසා වේදනාවක් ඇතිවෙනවා. ඒක වර්තමාන ඵල. ඊට පස්සේ කියනවා ඉදානේ හේතවෝ පංච. ඒ වර්තමාන පහ නැත්නම් ඵල පහ උපනිශ්‍රය කරගෙනම වර්තමානයේ හේතු පහකුත් ඇති වෙනවා. හැබැයි වර්තමානයේ හේතු පහම තමයි අනාගත ඵල පංචකයේ හැටියට එන්නේ නේ. පැහැදිලිද? කියන්නේ වර්තමාන ඵල පහම තමයි පෙන්වා දෙන්නේ මොකද්ද? වර්තමාන ඵල ඵල පහ හැටියට පෙන්වා දෙන්නේ දැන් අතන ගත්තේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියලානේ. මෙතන පටන් ගන්නවා තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාර. අර පහම තමයි. ඒ කියන්නේ අතීත හේතු පහම තමයි වර්තමාන හේතු හැටියට එන්නේ. එතකොට වර්තමාන හේතු පහ හැදෙනකොට ආයතින් ඵල පංචකම් කියලා අනාගතයේ ඵල පහක් ඇති වෙනවා. අනාගතයේ ඵල පහ තමයි විඥාන, නාම රූප, සලායතන පස්ස වේදනා. ඒ කියන්නේ අනාගත ඵල හැටියට ඉදිරිපත් වෙන්නේ මොකද්ද? අතීත හේතු නිසා හටගත්ත වර්තමාන ඵල අන්න චක්‍රය පැහැදිලිද මම දන්නේ ඒක විශේෂ වුණාද කියලා අතීත හේතු පහම තමයි වර්තමාන හේතු පහයට එන්නේ ඒක තමයි චක්‍රය කියන්නේ. ඊට පස්සේ අතීත හේතු නිසා හටගත්ත වර්තමාන ඵල පහම තමයි අනාගත ඵල පහ හැටියට ඔන්න සංසාර චක්‍රය අතරක් කැඩෙන තැනක් තියෙනවද? කැඩෙන තැනක් නැහැ. ඉතින් ඔන්න ওই ටික තමයි මේ පටිසමුපාදේ බොහොම ලස්සනට උගන්වන්නේ මේ චක්‍රය පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් එතකොට ওই ටික ඉගෙන ගන්න. ඉතින් උතුන ආකාර 12කුත් කියලා දුන්නා විද්‍යා වින් පටන් ගැන මේ ජාති ජරා මරණ දක්වා අවසන් වෙන තැනක්. ඉතින් ඔන්න අපි තේරුම් ගත යුත්තේ මේ ධර්මතා උපනිශ්‍රය කරගෙන ඔය හේතුප්‍රත්‍ය සම්බන්ධයයි. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒතර දැන් කරුණු 12 වෙන වෙන විග්‍රහ කරගෙන ගියොත් ඒකේ තරම් වැදගත් වෙයි කියලා හිතන්නේ මොකද ඒක හැමෝම දන්නවා. මේ අවිජ්ජා කියනකොට දන්නවා මේ අවිද්‍යාව. නේ? දැන් අවිජ්ජාව කියන එක බුදුහාමුදුරු පෙන්වන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. මේ චතුරාර්ය සත්‍ය නොදකින එක අවිජ්ජාව. සංඛාර කියන්නේ චිත්තචෛසික ධර්ම. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. ඊටසේ සංඛාරපච්චය විඥානං කියන තැන විඥානයේ හැටියට උගන්වන්නේ එතන ප්‍රතිසන්දි විපාක ඇති කරන සිද්ධානමය. දේව මතක් ඉන්න ඕන. නේ ප්‍රතිසන්දි විපාක ඇති වෙන සිද්ධානමය කියවනේ. කියන්නේ අපි ඉගෙන ගත්ත මහා කුසල් සිත් 8යි ඊට පස්සේ මහග්ගත විපාක 9යි ඊළඟට මේ අහේතු උත්පත්ති ලැබලා දෙන අහේතුක ප්‍රතිසන්දි යුගලයේ හැටියට කිව්ව සම්තිරණ සිත් දෙක. උපේකා සහගත මේ සම්තිරණ සිතයි ඊට පස්සේ ඒ කියන්නේ කුසල විපාක සිතයි අකුසල විපාක සිතයි. ඒ 19 තමයි මෙතන විඥාන කියලා කියන්නේ. ඒවා දැන් ඉගෙනගෙන තියෙන්නේ සංඛාරපච්චය විඥානං. විඥානපච්චය නාම රූපං කියනකොට අපි ඒව හොඳටම ඉගෙන ගත්තා නාම රූප කියන්නේ මොනවද කියලා. මෙතෙක් කල් මේ ඔක්කොම ඉගෙන ගත්තේ නාම රූප ධර්ම තමයි. ඊට පස්සේ මේ සංගාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලායතන සලායතන හැටියට ඉගෙන ගත්තෙත් නාම රූපනේ පැහැදිලින් සලායතන කියන්නේ නාම රූප ඊට පස්සේ සලායතන පච්චය පස්සෝ මේ කියන්නේ මේ මේවා ඉන්ද්‍රියනේ ආයතන හැටියට දෙන්නේත් ඉන්ද්‍රිය ධර්මයි ඒතර මේ ආයතන හැටියට ඉන්ද්‍රිය හැටියට ප්‍රසාද හැටියට මේ ඔක්කොම එකම ධර්මතාව කොටසක් තියෙන්නේ ඉතින් මේ දේවල් උපනිශ්‍රය කරගෙන සලායතනයන් උපනිශ්‍රය කරගෙන ස්පර්ශ ඇති වෙනවා. ස්පර්ශ කියන්නේ මේ ආයතනයන් තුල ප්‍රසාදයන් තුල ආරම්මන ඝට්ටනයක් සිදු වෙනවා. ඒ ආරම්මන ඝට්ටණය වෙන්නේ ස්පර්ශයේ තියෙන නිසා. ඒ පස්සේ කියන එක නැතුව මුකුත් වෙන්නේ නැහනේ. ඊට පස්සේ ඒ නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ අරමුණු ඝට්ටණය හේතු කොටගෙන. පස්සපච්චය වේදන ඒක තමයි වේදනාව කියන්නේ. ඊට පස්සේ වේදනාපච්චය තණ්හය ඒ වේදනා විඳීම් උපනිශ්‍රය කරගෙන ඒ තුල ඇලීම් ඇති වෙනවා. එසේ වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන. ඊට පස්සේ ඒ තුල තණ්හාව ආසාව ඇති වෙන නිසා ඒක දැඩි කොට ග්‍රහණය කර ගන්නවා. දැඩි කොට ග්‍රහණය කර ගැනීම තුල භවයක් සකස් වෙනවා. අන්න භවයේ හේතු කොටගෙන ಜಾතියක් තියෙන ಜಾතිය කියන්නේ උපත ಜಾතිය උපනිශ්‍රය කොටගෙන මේ ඔක්කොම තියෙන ජරා මරණ ශෝක පරිදේව උපායාස මේ ඔක්කොම එතන තියෙනවා. ඉතින් වැදගත් වෙන්නේ මේ කරුණු 12 එකතු කරගෙන කටපාඩම් කරගන්න එක නෙවෙයි. අර කියපු ආකාර 20ට අනුරූපීව කොහොමද මේකේ හේතුප්‍රත්‍ය සමදතාවය ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියන එක අවබෝධ කරගන්න එක. ඉතින් අපි උත්සාහ දරන්න ඕන අන්න ඒ ටික තේරුම් ගන්න. ඉතින් අභිධර්මයේ තුලින් උත්සාහ දරන්නේත් මෙන්න මේ හේතුප්‍රත්‍ය සමදතාවය කුමක්ද කියන එක විග්‍රහයට ලක් කරන්න. ඒක තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගන්න දේශනා කරපු ධර්මයක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ඒ නිසා අභිධර්ම පිටකයට කියන නමකුත් තමයි නාම රූප පරිච්ඡේද කතා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි මෙතෙක් දවසක් ඔන්න ඔයට උපනිශ්‍රේ වෙන ධර්මතා කොටස තමයි මේ ඉගෙනගෙන ආවේ. ඉතින් ඒ නිසා අපි උත්සාහයක් දරන්න ඕන මෙන්න මේ කරුණු කාරණා ඔස්සේ කොහොමද මේක Tamanගේ එදිනෙදා ජීවිතයේ මේ ගත කරන ජීවිතයත් එක්කත් එකතු කරගෙන තමන් මේ ලෝකයේ තුල නොඇලී නොගැටී මේක ඉක්මවා යනවා නම් ඒ තැනට යන්නත් තමන් වෙන බෝධියකින් නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් ඊයස්සේ පිළිවෙත් පූර්ණේ කරන්නත් අන්න ඒකට මේ ධර්මතාවයන් උපනිශ්‍රේ කොට ගත යුතු වෙනවා. ඉතින් මේ පටිසමුපාදය අපි මේ පොඩි වෙලාවකින් පැහැදිලි කරලා දුන්නට මේක පොඩි දෙයක් නෙවෙයි තියෙන්නේ. ඉතින් මේකේ පරාසය විශාල පරාසයක්. ලොකුයි මේ පරාසය මේකේ. අරහඳුරු පටිසමුපාද විවරණය කියන පොතේ මුළු පොතක්ම ලියලා තියෙන්නේ මේ අංග 12 පිළිබඳව. ඊට සබිදරම් පිටකයේ නොයෙක් තැන්වල විශාල වශයෙන් මේ හේතුඵල ධර්මය ගැන සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේක ඇයි මේ විදිහට නොයෙක් පරයායන්ගෙන් දේශනා කරලා තියෙන්නේ. දැන් ඒක එක තැනක දක්වනවා තථාගතයෝ පටිච්චසමුප්පාදය කියන එක මේ ආකාර හතරකින් දේශනා කරනවා කියලා. කියන්නේ දැන් ඒක උපමාවකට දක්වන්නේ මේ කැලයට ගිහිල්ලා වැලක් අදින පුරුෂයෙක්ට. කියන්නේ දැන් වැලක් අදින පුරුෂයෙක් වැලේ මුලින් අල්ලගෙන අදිනවා කියලා කියනවා අගට. අගෙන් අල්ලගෙන මුලට අදිනවා කියලා කියනවා. ඊට පස්සේ මැදින් කඩාගෙන මුලට අදිනවා කියලා කියනවා. මැදින් කඩාගෙන අගටත් අදිනවා කියලා කියනවා. හතර ආකාරයකින්. අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ ධර්මතාවය මනවින්ම දකපු කෙනානේ. ඒ නිසා දැන් අපි හිතාගෙන ඉන්නවා නම් පටිසමුප්පාද අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටන් ගන්න ඕන කියලා ඒක එක දෘෂ්ටියක්. එහෙම නෑ. තථාගතයන් වහන්සේට පටිසමුප්පාද අවිද්‍යාවෙන් පටන්ගෙන දේශනා කරන්නත් පුළුවන්. තණ්හාවෙන් පටන්ගෙන දේශනා කරන්නත් පුළුවන්. ජාතියෙන් පටන්ගෙන දේශනා කරන්නත් පුළුවන්. ඒ ඒක තමයි ස්වභාවය. මුලින් ඉඳලා අගට දේශනා කරන්නත් පුළුවන්. අගේ ඉඳලා මුලින් දේශනා කරන්නත් පුළුවන්. ඒකට මැදින් මුලට දේශනා කරන්නත් පුළුවන්. මැදින් අගට දේශනා කරන්නත් පුළුවන්. එතකොට දැන් සංයුත්ත නිකායේ මේ වගේ නොඑක් ආකාරයන්ගින් පටිසමුප්පාදයේ පිළිබඳව දේශනා කරපු සූත්‍ර විවිධ ස්වරූපයෙන් සම්මුඛ වෙනවා. ඒක රේණුකන් හඳුරන්ගේ පටිසමුප්පාද විවරණයේ පොතේ අගට දාලා තිනොන් නොඑක් පරයායන්ගෙන් කොහොමද පටිසමුප්පාදයේ දේශනා කරේ කියලා. අවිද්‍යාවෙන් පටන් ගන්න නැතිව. ඇයි එහෙම දේශනා කරේ? එහෙම දේශනා කරේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. එක එක්කනාට තියෙන අවබෝධ ඥානෙ විවිධයි. අන්න ඒ නිසා. දැන් සමහර කෙනෙක් අවිද්‍යාවෙන් පටන්ගෙන ඕක පිළිවෙලින් සම්මර්ෂණය කරගෙන යනකොට තේරෙන්න පුළුවන්. තවත් කෙනෙකුට එයාට වැටහෙන තැන අල්ලාගෙන එතන ඉඳලා හේතුඵල ධර්මය කියලා දෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි බුදුහාඳුරෝ ඒ විදිහට එකිනෙකාට ගැළපෙන ආකාරයන්ගෙන් මේ එකම ධර්මතාවයේ විවිධ පරයායන්ගෙන් විවිධ උපමා දක්වමින් මේක දේශනා කළේ. ඉතින් අපිට එහෙම කරන්න බෑනේ. ඉතින් අපිට කරන්න තියෙන මධ්‍යම ක්‍රමයෙන් මෙන්න මෙහෙම දෙයක් බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා කියලා ඒකේ ස්වභාවය කියලා දෙන්න විතරයි. ඒතර තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන විදිහට දැන් අපි පොතුත් කිව්වා, තීන තැනුත් කියලා දුන්නා. ඒ අනුව ඒවා ගැන හොඳට හොයලා බලලා ඒවා නැවත නැවත කියවගෙන ඒක වඩන විදිහ දැනගෙන තමන්ට තේරෙනවා එතකොට මට ගැළපෙන්නේ මේකෙන් මොන පිළිවෙතද ඒ වගේම මට රුචිකත්වයක් ඇති වෙන්නේ කවර අයුරකින් මේක පූර්ණණය කළාමද අන්න එතකොට Taman කැමති තැන ඉඳලා පටන් ගන්න කියලා කියනවා. මොකද ඒක තමයි ධර්මයේ ස්වභාවය. අකමැති තැන ඉඳලා පටන් ගන්න කියන්නේ නැහැ බුදුහාඳුරෝ. මොකද අපි කියන්නේ මේකට ප්‍රීතියක් තියෙන්න ඕන කියලා. අර සුවර්ණකාර තෙරුන් වහන්සේටත් ඒකනේ පෙන්නුවේනේ. දැන් සුවර්ණකාර තෙරුන් වහන්සේට සරියුත් හාමුදුරු දුන්නේ පිළිකුල් භාවනා වඩන්න කියලා. නමුත් ඒක යට හරියන්නේ නැහැ. ඒක වැඩුව වැඩුව හිත එකඟ වෙන්නේත් නැහැ, ප්‍රියමනාපයකුත් නැහැ. මාස හතරක්ම නිකම්ම ගෙවිලා ගියා. නමුත් බුදුහාඳුරෝ මෙයාට ප්‍රියමනාපතෙනින් පටන් ගත්තා. එමෙයා සසරේ රන්කරුවෙක් හැටියට ඉඳලා ඒ ආభాසයේ තියෙනවා. මේ ප්‍රියමනාප අරමුණුත් එක්ක ගොඩක් එකතුයි. ඊට පස්සේ තමයාට රත්තරන් නෙළුම් මලක් ලොකු එකක් මවල දුන්නා කියනවා. ඒක දිහා බලාගෙන වඩන්න කියලා. අන්න එයාට පරිසම්පාදි කියලා දුන්න තැන. මේ කියන්නේ ප්‍රියමනාපතෙනින් පටන් ගත්තා. අන් ඒ වගේ මේ සමට අපිට කොහොමත් බෑනේ දැන් සරියුත් හඳුරන්න බැරි වුණා නම් අනිත් අයගේ චරිත ලක්ෂණය දැකලා මෙයාට ගැලපෙන්නේ මේකයි කියලා කියන්නේ අපි කොහොම කියන්නේ ඒක හරියන්නේ ඒ නිසා මේ ඔය ඇත්තෝන්ට මාර්ගය කියලා දුන්නාම මේ ඔය ඇත්තෝක හොඳට හදා අරගෙන යනකොට නොයෙක් පොත්පත් කියවගෙන තමන් ගැන තමන් දන්නවනේ හොඳටම එතකොට අන්න මේ තමන්ට තේරෙයි මට මේක ප්‍රියයි මම මේක පටන් ගත්තාම මම මෙතන ඉඳලා වඩනකොට මට මේක හොඳට හිතේ එක්තැන් වෙනවා කියලා අන්න එතන ඉඳලා පටන් ගන්නවා ඒ අනුව තමයි කර්මස්ථාන දැන් ඉදිරියේ අපි කර්මස්ථාන ගැන පාඩම් පිට කරන්න වෙන්නේ. එතකොට මේ භාවනා ගැන ඒකේ චරිත ලක්ෂණ අනුව බෙදලා තියෙන්නේ. භාවනා ගොඩාක් දීලා තියෙන ඔක්කොම එක්කිනකට කරන්න නෙවෙයි. ඒ ගොඩක් දීලා තියෙන්නේ මේකට බැස ගන්න තොටුපළවල් ඕන තරම් තියෙනවා. ඒක යට නිවන ගැන දේශනා කරනකොට අර කේවට්ට සූත්‍රයේදී පෙන්වා දුන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියලා කිව්වේ ඒකයි. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝන ඝාදති එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස නිරෝධේන කියලා විදිහට කිව්වේ අනන්තං සම්බතෝ පබං කියලා කිව්වේ මේ දැන් තොටුපලක් නම් දැන් යම්කිසි ගංගාවක් නම් ওই ගංගාවට බහින්න එගොඩ වෙන්න තියෙන එකම තොටුපලක්ද නෑ ඒ ගංගාවේ දිගට ඕනතරම් තියෙන්න පුළුවන් අන්න ඒ වගේ කියන මේ නිවන් මාර්ගය තුල නිවනට බැසගේ බැසගත හැකි තොටුපලවල් ඕනතරම් තියෙනවා කියලා කියනවා එකක් නෙවෙයි තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ කර්මස්ථාන ගොඩක් කියලා දුන්නට ඒ ඔක්කොගෙම බහින්න කියලා කියන්නේ. හැම තමන්ට ගැළපෙන තැනකින් බැහැගෙන එගොඩ වෙන්න. එහෙමයි කියන්නේ. ඉතින් ඒකට තමයි මේ ධර්ම මාර්ගය කියලා දීලා තියෙන්නේ. ඉතින් තමන් තමන්ගේ චරිතය පිළිබඳ හොඳට ඉගෙනගෙන ඒ අනුව මේ තමන්ට ගැළපෙන කර්මස්ථානය තෝරාගෙන පිළිවෙත් පූර්ණය කරනකොට තමන්ට මතුවේවි තමන් සාංශාරික ජීවිතය තුළ මොකද්ද කරපු භාවනාව. එහෙම මතුවෙනවා. ඒ කියන්නේ තමන් කර්මස්ථාන වඩනකොට තමන්ට වැටහෙනවා මම මොකද මේගොල්ලෝ මේ භාවනා නොකරුපය නෙවෙයිනේ. එතකොට සසරේ ඕනතරම් භාවනා කරලා තියෙනවා, බණ අහලා තියෙනවා, පිළිවෙත් පූර්ණය කරලා තියෙනවා. පැවිදි වෙලා තියෙනවා ඕනතරම් ත්‍රිපිටක ධාරී තෙරුන් වහන්සේලා වෙලා ඉඳලා ඇති. බොහෝ දේවල් කරපු අය. නමුත් අර භවයෙන් වැහිලා තියෙන්නේ. ඒ නිසා අපේ දැන් ඒක අවදි කරව ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී මේක ටික ටික පුරුදු කළාම මතුවේ මොකක් හරි එකක්. <laughs> එතකොට ඒ අනුව Tamanට තියෙන ඒක හුරු කරගෙන යන්න. ඉතින් ඒ අනුව මේ ධර්මයේ කියන එක ගැඹුරුයි. අභිධර්මයේ කියන එක. අපි මුලින් පටන් ගත්තෙත් එහෙමනේ. නමුත් දැන් මේ වෙනකොට ගැඹුරුයි ගැඹුරුයි කිය කියා හිටපු පිරිසට ඒක දැන් හොඳට ක්‍රමයෙන් ප්‍රකට වෙලා තියෙනවා. ඇත්තටම බලාගෙන ගියාම ගැඹුරක් තියෙනවා. නමුත් අපි අර හිතාගෙන හිටපු විදිහ එකක් අයින් කරපු දෙයක් නැත්නම් අයින් කළ යුතු දෙයක් නොවේ කියන එක ධර්ම ඉගෙන ගත්තාට ප්‍රත්‍යක්ෂ වශයෙන් පැහැදිලි. නමුත් උගත්තු බුද්ධිමත්තු මේක විවේචනය කරන මේක මේ අබුද්ධ දේශිතයක් පසුකාලීන සංවර්ධනයක් මේක අවශ්‍ය නැහැ කියලා ඒක මෝඩ මිනිස්සු රවට්ටන්න පුළුවන්. ඒ මිනිස්සු හොයන්නේ නැහනේ කියපු ගමන් ආ එපා කියලා ගන්නවා. නමුත් දැන් එහෙම වෙන්නේ මේ අනුම ගානේ මේ ඉන්න පිරිසට හරියක ප්‍රකටයිනේ. දැන් ඔය ඇත්තන්න මං අභිධර්මයේ කියව නිසා මේක පිළිගන්න ඕනේ. නැහැ. එහෙම ඕනේ වෙන කෙනෙක් කියන නිසා අභිධර්මයේ බුද්ධ භාෂිතය කියලා පිළිගන්න ඕනත් නැහැ. බුදුහාඳුරෝ කියපු දේ තමයි තථාගතයන් වහන්සේ අර සතර මහා උපදේශ කියලා දේශනා කරන්න කොටසක්. ඒ කියන්නේ කියන මහා තෙරුන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා මේක බුද්ධ දේශිතයක් කියලා. ඒත් කියන බුදුහඳුර ඒක පිළිගන්න එපා කියනවා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කියනවා. ඊට පස්සේ ඒ වගේ තෙරුන් වහන්සේලා ගොඩක් ඇවිල්ලා කියනවා. මේ මේක බුද්ධ භාෂිතයක් කියලා. ඒත් පිළිගන්න එපා කියලා කියනවා. ඊට පස්සේ එක කවුරු හරි කෙනෙක් කියලා කියන මම මේක අසවල් තෙරුන් වහන්සේගෙන් අහලා තියෙනවා. බුද්ධ භාෂිතයක් කියලා. ඒත් පිළිගන්න එපා කියන ප්‍රතික්ෂේප කරන්න එපා කියනවා. ඔය විදිහට එක එකනා කිව්වා කියලා පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න යන්න එපා කියනවා. එයාගේ උගත්කම ගැන හරි, එයාගේ බලවත්කම දැකලා හරි එහෙම මුකුත් කරන්න එපා කියනවා. එහෙනම් බුදුහාඳුර දේශනා කරේ යම් ධර්මයක් තියෙනවා නම් ඒක ධර්මයේ තුල විනය තුල බස්සවලා ඒ තුල සංසන්දනය කරලා බලන්න කියනවා. ගලපලා බලන්න කියනවා. ඒක ධර්මයට ගැලපෙනවා නම් විනයට ගැලපෙනවා නම් තථාගත දර්ශනයට එකඟත්වයක් තියෙනවා නම් ඒක පිළිගන්න කියනවා. හැබැයි මොනතරම් ලොකු කෙනෙක් කිව්වත් මේක ධර්මයට විනයට ගලපන්න බැයි නම් ගැලපෙන්නේ නැත්නම් ඒක පිළිගන්න එපා කියලා කියනවා. ඒතර අභිධර්මයේ තියෙන කොමන කොටසද ධර්මයට නොගැලපෙන්නේ? කොමන කොටසද? අන්න අභිධර්මයේ ලහා මේක විග්‍රහ කරගෙන යනකොට ප්‍රතික්ෂේප වෙන තැනක් නැහැ. හැබැයි සූත්‍ර පිටකයේ විතරක්ම ඉගෙන ගත්ත කෙනාට සූත්‍ර පිටකයේ තුලම ගැටෙන තැන් ඕන තරම් තියෙනවා. මොකද හේතුව ධර්මතාවය හරියට දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා හොඳට තේරු. එතන ඒ කියන්නේ සූත්‍ර පිටකයේ තියෙන ඝට්ටනයක් නෙවෙයි. ඒක තේරුම් ගැනීම තුල තියෙන ඝට්ටනයක්. ඉතින් ඒ නිසා තථාගත දර්ශනය තුල තියෙන මේ අතිගාම්භීර වූ ධර්මතාවය තමන්ට මුළු සාංශාරික ජීවිතේ පුරාවටම රැකවරණයක් සලසා දෙන උපනිශ්‍රේ වන ධර්මතා කොටසක්. ඒක අපි පටන් ගන්න දවසෙත් මේ නාථකරණ ධර්ම සූත්‍ර දේශනාව තුළ පිහිටා දේශනා කළේ පුනුචපරම් භික්කවේ භික්ඛෝ පිය සමුදාරෝ හෝති ධම්මකාමෝ හෝති අභිධම්මේ අභිවිනේ උලාරපාමොජ්ජෝ අයම්පි ධම්මෝ නාථකරණෝ. ඉතින් මේ බුදුහාඳුරෝ කියලා තියෙන එකක්. සූත්‍ර පිටකයේම අභිධර්මයේ දැනගත් අය අනාථයෙක් වෙන්නේ නැහැ කියනවා. සසරේ අනාථයෙක් වෙන්නෙත් නෑ මේ ජීවිතේ අනාථයෙක් වෙන්නෙත් නෑ කොහෙන් හරි පිහිටක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුහාඳුර කියපු දේ වරදින්නේ නෑනේ. ඒක ලෝකාවබෝධ සූත්‍රයේත් දේශනා කරානේ. යංච භික්කවේ රත්ත්‍යං තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති. යම් රාත්‍රියක බුද්ධත්වයට පත් වුණාද යංච රත්ත්‍යං අනුපදේශේස පරිනිබ්බාන ධාතු යා පරිනිබ්බුතින් යම් රාත්‍රියක පිරිනිවන් පාවදාලසේක්ද යං ඒ තස්මින් අන්තරේ ඒ අතර කාලය තුල කියන්නේ අවුරුදු 45 තුළ භාසිතේ ලපති නිද්දීසති යමක් දේශනා කරාන යමක් පැනෙවවන යමක් පිහිටෙවවනම් සබ්බංතං තතේ බොහෝති. ඒ සියල්ල ඒ විදිහටම සිදු වෙනවා. නුවඤ්ඤතාති වෙනසක් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් එහෙනම් මේ අනාථයෙක් වෙන්නේ නැහැ කියලා දේශනා කරපු එක වෙනස් වෙයිද? වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔයත් අන්න ඒක ශ්‍රද්ධාව වුණා කියලා කියන්නේ. දැන් ඒ ශ්‍රද්ධාව තුළ ඒක ලොකු බලයක් හැටියට දැන් ක්‍රියාත්මක වෙන්න ඕන. අන්න අපි ඉගෙනගත් අභිධර්මයේ දැන් තමයි උමනා වෙන්නේ බලයක් හැටියට, වීරියක් හැටියට, ඉරිදිපාදයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට අන්න බලන්න උපකාර වෙනවා. අන්න ඒතර මේ ඔක්කොම දේවල් අයින් කර කර අපිට වටිනම දේ තෝරාගෙන ඒ දේවල් මේ ජීවිතයට උපකාර කරගන්න පුළුවන්. ඉතින් ඒකයි මේ අභිධර්මයේ තියෙන වැදගත්කම. ඉතින් ඒ නිසා ඔයත් මේ කාලය පුරාවටම මේ අභිධර්මය හොඳට ඉගෙන ගත්තා. ඒ අනුව ලুকু ඥාන දර්ශනයක් ඇති කරගත්ත මේ වචනයක් වචනයක් පාසාම සිතක් සිතක් පාසාම තමන්ට අප්‍රමාණ කුසල් సంతානය තුල දියුණුවටපත් වුණා. ඒතර තමන්ගේ මේ ගත කරපු සාංශාරික ජීවිතය තුල වටිනාම කාලයක් තමයි මේ ගෙවිලා ගියේ. ඉතින් ඒ නිසා මේ ඇති කරගත්ත සීලුම ධර්ම ඥානයේ බලයෙන්, කුසල ධර්මයේ බලයෙන් සියලු තෙරුන් වහන්සේලාගේ, තථාගතයන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ හැම දිනාටම මේ ගාම්භීර වූ ධර්මයන් නැවත නැවතත් ගවේෂණය කරමින් ඒ පිළිබඳව සිත් පිහිටුවාගෙන සිත ප්‍රසන්න කරගෙන මෙලොව සුවපත් කොටගෙන සසර සුවපත් කොටගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ උතුම් ධර්ම ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරපූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.